මහා සේහනාද සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා වේශාලියං විහෙරති බහිනගරේ අවරපුරේ වනසණ්ඩේ තේන කෝපන සමයේන සුනක්ඛත්තෝ ලිච්ඡ විපුත්තෝ අචිරපක්ඛන්තෝ හෝති ඉමස්මා ධම්ම විනයා සෝ වේශාලියං පරිසතෙන් එවං වාචං භාසති නත්තේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසානුචරිතං සයං පටිභානං යස්සච ක්වාස්ස අත්ථාය ධම්මෝ දේසිතෝ සෝනියාති තත්තරස්ස සම්මා දුක්ඛක්ඛයායාති අතකෝ ආයස්මා සාරිපුත්තෝ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචේවරමාදාය වේශාලියං පිණ්ඩාය පාවිසේ අස්සෝසිකෝ ආයස්මා සාරිපුත්තෝ සුනක්ඛත්ස්ස නිච්ඡ වේ පුත්තස්ස වේ ශාලියං පරිසතිම් එවං වාචං භාසමානස්ස නත්ථි සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසානුචරිතං සයං පටිභානං යස්ස ච ක්වාස්ස අත්ථාය ධම්මෝ දේසිතෝ සෝනියාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති අතකෝ ආයස්මා සාරිපුත්තෝ වේශාලියං පින්ඩාය චරිත්වා පච්චාබත්තං පින්ඩ පාත පටික්ඛන්තෝ යේන භගවා තේනුපසංඛමේ උපසංකමෙන්त्वा භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නෝ කෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතද වෝච සුනක්ඛත්තෝ බන්තේ ලිච්ඡ විපුත්තෝ අචිරපක්ඛන්තෝ ඉමස්මා ධම්ම විනයා සෝවේ ශාලියං පරිසතින් එවං වාචං භාසතේ නත්තේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති විමංසානුචරිතං සයම් පටිභානං යස්සච පාස්ස අත්ථාය ධම්මෝ දේසිතෝ සෝනියාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති කෝදනෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝ පුරිසෝ කෝදාච පනස්ස ඒසා වාචා භාසිතා අවන්නං භාසිස්සාමීති සෝ සාරිපුත්ත සුනක්ඛත්තෝ මෝඝ පුරිසෝ වන්නං ඒව තථාගතස්ස භාසති වන්නෝ හේසෝ සාරිපුත්ත තථාගතස්ස යෝ ඒවං වදෙය්‍ය යස්සච ක්වාස්ස අත්තාය ධම්මෝ දේසිතෝ සෝනියාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති අයන්තිහි නාම සාරිපුත්ත සුනක්ඛත්තස්ස මෝඝ පුරිසස්සමයි ධම්මන් වයෝ න භවිස්සති ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අයම්පි හිනාම සාරිපුත්ත සුනක්ඛස්සස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මං වයෝන භවිස්සති ඉතිපිසෝ බගවා අනේක විහෙතං ඉද්ධිවිදං පච්ඡනුභෝති ඒකෝපි හොත්වා බහුධා හෝති බහුධාපි හොත්වා ඒකෝ හෝති ආවේ භාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සේයථාපි ආකාශේ පඨවියම්පි උම්මුජ්ජ නිමුජ්ජං කරෝති සේයථාපි උදකේ උදකේපි අභිජ්ජමානේ ගච්ඡති සේයථාපි පඨවියම් ආකාශේපි පල්ලංකේන කමති සේයථාපි පක්ඛේ සකුණෝ ඉමේපේ ඡන්දිම සොරියේ එවං මහිද්దికේ එවං මහානුභාවේ පානිනා පරිමසති පරිමජ්ජති යාව බ්‍රහ්ම ලෝකාපේ කායේන වසං වත්තේති තී අයම් පිහිනාම සාරිපුත්ත සුනත්හත්ස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මන් වයෝන භවිස්සති ඉතිපිසෝ භගවා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්ඛංච මානුසිකාය උභෝ සද්දේ සුනාති දිබ්බේච මානුසේච යේ දූරේ සම්තිකේවාති අයම් පිහිනාම සාරිපුත්ත සුනක්ඛත්ස්ස මෝඝ පුරිසස්ස මයි ධම්මං වයෝ න භවිස්සති ජාතිපිසෝ භගවා පරසත්තානං පරපුග්ගලානං චේතසා චේතෝ පරිච්ඡ පජානාති සරාගන්වා චිත්තං සරාගං චිත්තංති පජානාති වේතරාගන් වා චිත්තං වේතරාගං චිත්තංති පජානාති සදෝසං වා චිත්තං සදෝසං චිත්තංති පජානාති වේත දෝසං වා චිත්තං වේත දෝසං චිත්තං සිපජානාති සමෝහං වා චිත්තං සමෝහං චිත්තං සිපජානාති වේත මොහං වා චිත්තං වේත මොහං චිත්තං සිපජානාති සංඛෙත්තං වා චිත්තං සංඛෙත්තං චිත්තං සිපජානාති වික්ඛෙත්තං වාචෙත්තං වික්ඛෙත්තං චිත්තංති පජානාති මහග්ගතං වාචෙත්තං මහග්ගතං චිත්තංති පජානාති අමහග්ගතං වාචෙත්තං අමහග්ගතං චිත්තංති පජානාති සවොත්තරං වාචෙත්තං සවොත්තරං චිත්තංති පජානාති අනුත්තරං වාචෙත්තං අනුත්තරං චිත්තංති පජානාති සමාහිතං වා චෙත්තං සමාහිතං චෙත්තන්ති පජානාති අසමාහිතං වා චෙත්තං අසමාහිතං චෙත්තන්ති පජානාති විමුත්තං වා චෙත්තං විමුත්තං චෙත්තන්ති පජානාති අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං තේ පජානාති දශකෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානේ යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති කතමානි දස ඉද සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යථා භූතං පජානාති ඉදං සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභණ්ඨානං පටිජානාස්ති පරිසාසුසි හනාදං නදති බ්‍රහ්මචරියං පවස්සේති පුනච පරම් සාරිපුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානානං තානතෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති යම්පිසාරි පුත්ත තථාගතෝ අතීතානාගත පච්චුප්පන්නානම් කම්ම සමාදානානම් ථානතෝ හේතුසෝ විපාකං යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ වාස බණ්ඨානම් පටිජානාති පරිසාසු සීහනාදං නදතේ බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ සම්බත්ත ගාමිනින් පටිපදං යථා බොහෝතං පජානාති යම් තේ සාරිපුත්ත තථාගතෝ සම්බත්ත ගාමිනින් පටිපදං යථා බොහෝතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබණ්ඨානං පරිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරං සාරේ පුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති යම්පිසාරි පුත්ත තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භෝතං පජානාති ඉදම්පිසාරි පුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසභණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ සත්තානම් නානාදේ මුත්‍ති කතං යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදේ මුත්‍ති කතං යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආශබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදතේ බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරංසාරේ පොත්ත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරයත්තං යථා භෝතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරයත්තං යථා භෝතං පජානාති ඉදම්පි සාරි පුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබණ්ඨානම් පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරි පුත්ත තථාගතෝ ඥාන විමුක්ඛ සමාධි සමාපත්තේනං සංකිලේ සංබෝධානං බුද්ධානං යථා භූතං පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ ජහන විමුක්ඛ සමාධි සමාපatti නං සංකිලේසං බෝධානං වොට්ඨානං යථා භූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ වාසබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ අනේක වේතම් පුබ්බේ නිවාසං අනුස්සරති සේයති හේදං ඒකම්පි ජාතින් ත්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ විහසතිම්පි ජාතියෝ තින් සම්පිජාතියෝ චත්තාරේ සම්පිජාතියෝ පඤ්ඤා සම්පිජාතියෝ ජාති සතම්පේ ජාති සහස්සම්පේ ජාති සත සහස්සම්පේ අනේකේපේ සංවට්ඨ කප්පේ අනේකේපි විවට්ඨ කප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨ කප්පේ අමුත්‍රාසින් ඒවන්නාමෝ ඒවන් ගොත්තෝ එවං වන්නෝ එවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී එවමායුපරියන්තෝ සෝත්තතෝ චුතෝ අමුත්‍ර උපපාදින් චත්‍රාපාසින් එවං නාමෝ එවං ගොත්තෝ එවං වන්නෝ එවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී එවමායුපරියන්තෝ සෝත්ථතෝ චුතෝ ඉදූපපන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති යම්පි සාරිපුත්ත තථාගතෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරති සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉති සාකාරං සෞද්දේශං අනේක විහිතං පොබ්බේ නිවාසං අනුස්සරති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්කුණා විසුන්දේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පස්සතේ චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්‍යේ පජානාති ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියාණං උපවාදකා මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බේදා පරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේ වාපන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචේ සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානා තේ කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නෝති ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaනේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතහා කම්මෝපගේ සත්තේ පජානාති යම්පි සාරිපුත්ත තථාගතෝ පේයාලම් යතහා කම්මෝපගේ සත්තේ පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබණ්ඨානං පටිජානාති පරිසාසු නිස්සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති පුනච පරං සාරිපුත්ත තථාගතෝ ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරති යම්පි සාරේ පොත්ත තථාගතෝ ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ පත්වා උපසම්පජ්ජ විහෙරති ඉදම්පි සාරේ පොත්ත තථාගතස්ස තථාගත බලං හෝති යම් බලං ආගම්ම තථාගතෝ ආසබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛං පවත්තේති ඉමානි කෝ සාරිපුත්ත දස තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්ඛම් පවත්තේති යෝ කොමං සාරිපුත්ත එවං ඥානංසං එවං පස්සංසං එවං වදෙය්‍ය නත්තේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති වීමංසානුචරිතං සයම් පටිභානන්ති තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටේ නිස්සජ්ජිත්වා යථාබතං නික්ඛිතෝ එවං නිරයේ සේයතාපි සාරිපුත්ත භික්ඛෝ සීල සම්පන්නෝ සමාධේ සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාධේය එවං සම්පද මිදං සාරිපුත්ත වදාමේ තං වාචං අප්පහාය තං චෙත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටි නිස්සජ්ජිත්වා යථාබතං නික්ඛෙත්තෝ එවං නිරයේ චත්තාරිමානිසාරි පුත්ත තථාගතස්ස වේසාරජ්ජානේ යේහි වේසාරජ්ජේහි සමන්නාගතොත් තථාගතෝ ආසබණ්ඨානං පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කං පවත්තේති කතමානි චත්තාරේ සම්මා සම්බුද්දස්සතේ පටිජානතෝ ඉමේ ධම්මා අනබි සම්බුද්ධාති తත්‍ර වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මහරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මින් සහ ධම්මේන පටිචෝදෙස්සති තේ නිමිත්තමේ සංසාරිපුත්තන සමනුපස්සාමේ ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි කේනාසවස්සතේ පටිජානතෝ ඉමේ ආසවා අපරෙක්ඛේනාතේ තත්‍ර වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කේන කිවා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝදෙස්සති තී නිමිත්ත මේ සංසාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කේමප්පත්තෝ අබයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහෙරාමි යේකෝ පනතේ අන්තරායිකා ධම්මා වොච්ඡාත්තේ පටිසේවතෝ නාලං අන්තරායායාති සත්‍ර වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මහරෝ වා බ්‍රහ්මා වා කේචි වා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝ දෙස්සතේ තේ නිමිත්තමේ සංසාරිපුත්තන සමනුපස්සාමේ ඒතම් පහං සාරේ පුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ හේමප්පත්තෝ අබයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහෙරාමි යස්ස කෝපනතේ අත්තාය ධම්මෝ දේසිතෝ සෝන නීයාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති తత్ర වතමං සමනෝ වා බ්‍රාහ්මනෝ වා දේවෝ වා මාරෝ වා බ්‍රහ්මා වා කෝචි වා ලෝකස්මින් සහ ධම්මේන පටිච්චෝ දෙස්සති इति නිමිත්තමේ සංසාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කෙහෙමප්පත්තෝ අබයප්පත්තෝ වේසාරාජ්ජප්පත්තෝ විහෙරාමි ඉමානි කෝසාරිපුත්ත චත්තාරි තථාගතස්ස වේසාරජ්ජානි යේහි වේසාරජ්ජේහි සමන්නාගතෝ තථාගතෝ ආසභණ්ඨානම් පටිජානාති පරිසාසු සීහනාදං නදති බ්‍රහ්මචක්කම් පවත්තේති යෝ කොහොමං සාරිපුත්ත ඒවං ජානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය නත්ති සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතම් සමනෝ ගෝතමෝ ධම්මං දේශේති විමංසානු චරිතං සයම් පටිභානන්ති සංසාරේ පුත්ත වාචං අප්පහාය සංචිත්තං අප්පහාය තන්දිට්ඨින් අප්පටි නිස්සජ්ජිත්වා යථාබතං නික්කෙත්තෝ එවං නිරයේ ශේයථාපි සාරිපුත්ත බික්ඛූ සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාදෙය්‍ය එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටි නිස්සජ්ජිත්වා යථාබතං නික්කේතෝ එවං නිරයේ අට්ඨකෝ ඉමා සාරිපුත්ත පරිසා කතමා අට්ඨ කත්තිය පරිසා බ්‍රාහ්මන පරිසා ගහපති පරිසා සමන පරිසා ඡාතුම් මහරජික පරිසා තාවතින්ස පරිසා මාර පරිසා බ්‍රහ්ම පරිසා ඉමා කෝ සාරිපුත්ත අට්ඨ පරිසා ඉමේහි කෝ සාරිපුත්ත චතෝ හේවේසා රජ්ජේ සමන්නාගතෝ තථාගතෝ අට් ඉමා අට්ඨ පරිසා උපසංකමති අජ්ජෝගාහති අභිජානාමි කෝ පනාහං සාරිපුත්ත අනේක සතං කහත්තිය පරිසං උපසංකමිතා තත්‍රති මයා sannisiන්න පුබ්බං චේව සල්ලපිත පුබ්බං ච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බාත් తත්‍ර වත මං බයං වා සහරජ්ජං වා ඔක්කමිස්සතේ තේ නිමිත්තමේතං සාරිපුත්තන සමනුපස්සාමි ඒසම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කෙහෙමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි අභිජානාමි කෝ පනාහං සාරිපුත්ත අනේක සතම් බ්‍රහ්ම පරිසම් පෙය්‍යාලම් ගහපති පරිසම් පෙය්‍යාලම් සමන පරිසම් පෙය්‍යාලම් චාතුම් මහරාජික පරිසම් පෙය්‍යාලම් තාවතින්ස පරිසම් පෙය්‍යාලම් මහර පරිසම් පෙය්‍යාලම් බ්‍රහ්ම පරිසම් උපසංකමිතා తత్ర పిమయా සම්නිසින්න පුබ්බංචේව සල්ලපිත පුබ්බංච සාකච්ඡාච සමාපජ්ජිත පුබ්බා තත්‍ර වත මං භයං වා සාරජ්ජං වා ඔක්කමිස්සති ති නිමිත්තමේ සංසාරිපුත්තන සමනුපස්සාමි ඒතම් පහං සාරිපුත්ත නිමිත්තං අසමනුපස්සන්තෝ කෙහෙමප්පත්තෝ අභයප්පත්තෝ වේසාරජ්ජප්පත්තෝ විහරාමි යෝකෝ මං සාරිපුත්ත එවං ඥානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය නත්තේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසනානුචරිතං සයම් පටිභානන්තේ තං සාරිපුත්ත වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටිනිස්සජ්ජිත්වා යථාබතං නික්කෙතෝ එවං නිරයේ සේයථාපි සාරිපුත්ත බික්ඛෝ සීල සම්පන්නෝ සමාධේ සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාදෙය්‍ය එවං සම්පදමිදං සාරිපුත්ත වදාමේ තං වාචං අප්පහාය සංචිත්තං අප්පහාය තං දිට්ඨින් අප්පටිනිස්සජ්ජත්වා යථා බතං නික්කෙත්තෝ එවං නිරයේ චතස්සෝ කෝ ඉමා සාරිපුත්ත යෝනියෝ කතමා චතස්සෝ අණ්ඩයා යෝනි ජලාබුජා යෝනි සංසේදජා යෝනි ඕපපාතික යෝනි කතමාච සාරිපුත්ත අණ්ඩජා යෝනි යේ කෝතේ සාරිපුත්ත සත්තා අණ්ඩකෝසං අබිනිබ්බිජ්ජ ජායන්ති අයං බුච්චති සාරිපුත්ත අණ්ඩජා යෝනි කතමාච සාරිපුත්ත ජලා බුජා යෝනි යේ කෝතේ සාරිපුත්ත සත්තා වත්තිකෝසං අබිනිබ්බිජ්ජ ජායන්ති අයං වොච්චති සාරිපුත්ත ජලාබුජායෝනි කතමාච සාරිපුත්ත සංසේදජායෝනි යේ කොහොතේ සාරිපුත්ත සත්තා පෝති මජ්ජේවා ජායන්ති පෝති කුණපේවා පෝති කුම්මාසේවා ඡන්දනිකායවා ඕලිගල්ලේවා ජායන්ති අයං වොච්චති සාරිපුත්ත සංසේදජායෝනි කතමාච සාරිපුත්ත ඕපක්කමිකා යෝනි දේවානේරයිකා ඒකච්චේච මනුස්සා ඒකච්චේච විනිපාතිකා අයං බුච්චති සාරිපුත්ත ඕපපාතිකා යෝනි ඉමා කෝ සාරිපුත්ත චතස්සෝ යෝනියෝ යෝකෝ මන් සාරිපුත්ත එවං ජානන්තං එවං පස්සන්තං එවං වදෙය්‍ය නක්ඛේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝ තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේශේති වේමංසානු චරිතං සයං පටිභානන්ති සංසාරේ කොත්ත වාචං අප්පහාය සංචිත්තං අප්පහාය තන් දිට්ඨින් අපපටි නිස්සජ්ජත්වා යථාබතං නික්ඛිත්තෝ එවං නිරයේ සේයතාතිසාරේ පුත්ත බික්ඛෝ සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාදෙය්‍ය එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි තං වාචං අපහාය තං චිත්තං අපහාය තං දිට්ඨින් අපපටිනිස්සජ්ජිත්වා යථාබතං නික්ඛෙත්තෝ එවං නිරයේ පංචකෝ ඉමා සාරිපුත්ත ගතියෝ කතමා පංච නිරයෝ තිරච්ඡාන යෝනි පෙත්ති විසයෝ මනුස්සා දේවා නිර්යං චාහං සාරිපුත්ත පජානාමේ නිරයගාමිනින්ච මග්ගං නිරයගාමිනින්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස බේදා පරං මරණං අපායන් දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති තංච පජානාමි තිරච්ඡාන යෝනිංචාහං සාරිපුත්ත පජානාමි තිරච්ඡාන යෝනි ගාමින්ච මග්ගං තිරච්ඡාන යෝනි ගාමිනින්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස බෙහෙදා පරං මරණා තිරච්ඡාන යෝනින් උපපඤ්ඤති තංච පජානාති පෙත්ති විෂයං චාහං සහරේ පුත්ත පජානාමි පෙත්ති විෂය ගාමින්ච පජානාති පෙත්ති විෂය ගාමිනින්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස බෙහෙදා පරං මරණා පෙත්ති විෂයං උපපඤ්ඤති තංච පජානාමි මනුස්සේචාහං සාරිපුත්ත පජානාමි මනුස්ස ලෝකගාමින්ච මග්ගං මනුස්ස ලෝකගාමිනින්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස බෙහෙදා පරං මරණා මනුස්සේසු උපපජ්ජති තංච පජානාමි දේවේ චාවාහං සාරිපුත්ත පජානාමි දේවලෝක ගාමින්ච මග්ගං දේවලෝක ගාමිනින්ච පටිපදං යථා පටිපන්නෝච කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති තංච පජානාමි නිබ්බානං චාහං සාරිපුත්ත පජානාමි නිබ්බාන ගාමින්ච මග්ගං නිබ්බාන ගාමිනිංච පටිපදං යතහා පටිපන්නෝ ච ආශවානං කය අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරති තංච පජානාමි ඉදාහං සාරේ පුත්ත ඒකච්ඡම් පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරෝල් හෝම් යථා කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජස්සති තේ තමේනං පස්සාමි අපරේණ සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඒකාන්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියමානම් සේයතහපි සාරිපුත්ත අංගාරකාසෝ සාධික පෝරිසා පෝරංගාරාණං වේතච්චිකානම් වේත දුමානම් අතහ පුරිසෝ අහගච්ඡේය ගම්මා බිතත්තෝ ගම්මපරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව අංගාරපාසොං පනිදාය තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තථායන් බවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියචේත් පංචමග්ගං සමාරෝල්හෝ යතහයිමං ඒවාංගාරකාසුං ආගමිස්සති තේ තමේනං පස්සෙය්‍ය අපරේණ සමයේන තස්සා අංගාරකාසුකා පතිතං ඒකාන්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදිය මානම් ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්ඡම් පුග්ගලං එවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පුද්ගලෝ පටිපන්නෝ තතහච ඉරියති පංචමග්ගං සමාරෝල්හෝ යතහ කායස්ස බේදා පරං මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජිස්සති තී තමේනම් පස්සාමි අපරේණ සමේන දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපන්නම් ඒකාන්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදිය මානම් ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමේ තථායම් පුද්ගලෝ පටිපන්නෝ තථාච ඉරේයති පංචමග්ගං සමාරෝල් හෝ යථා කායස්ස බේදා පරං මරණා තිරච්ඡාන යෝනින් උපපජ්ජෙස්සති තේ තමේනං පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මාංශකේන කායස්ස බෙහෙදා පරං මරණාත් තිරච්ඡාන යෝනින් උපපන්නම් දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියමානම් සේයතාපි සාරිපුත්ත ගෝත කෝපෝ සාධික පෝරිසෝ පූරෝ ගෝතස්ස අත පුරිසෝ ආගච්ඡේය ගම්මා බිතත්තෝ ගම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව ගෝතකෝපම් පනිදාය තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තථායන් බවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරෝල්හෝ යතයිමං ඒව ගෝතකෝපං ආගමිස්සති තේ තමේනං පස්සෙය්‍ය අපරේණ සමේන තස්මින් ගෝතකෝපේ පතිතං දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදිය මානං ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්ඡං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායන් පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති පංචමග්ගං සමාරෝල් හෝ යතහා කායස්ස බෙහෙදා පරං මරණාත් තිරච්ඡාන යෝනින් උපපජ්ජිස්සති තේ තමේනම් පස්සාමි අපරේණ සමේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස බෙහෙදා පරං මරණාත්ති රච්ඡාන යෝනින් උපපන්නම් දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදිය මානම් ඉද පනාහං සාරිපුත්ත ඒකච්ඡම් පොග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පොග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරෝල්හෝ යතහා කායස්ස බෙහෙදා පරං මරණා පෙත්ති විසයන් උපපජ්ජස්සති තී තමේනම් පස්සාමි අපරේණ සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතේකන්ත මානුසකේන කායස්ස බෙහෙදා පරම්මරණා පෙත්ති විසයන් උපපන්නං දුක්ඛ බහුලා වේදනා වේදියමානං සේයථාපි සාරිපුත්ත රුක්ඛෝ විසමේ බොහොමි භාගයේ ජාතෝ තනුපත්ත පලාසෝ කබරච්ඡායෝ අත පුරිසෝ ආගච්ඡේය ගම්මා බෙහෙතත්තෝ ගම්ම පරේතෝ කිලන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව රුක්ඛං පනිදාය තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තායන් බමං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරේයති සංච මග්ගං සමාරෝල්හෝ යතයිමං ඒව රුක්ඛං ආගමිස්සති තේ තමේනං පස්සෙය්‍ය අපරේණ සමේන තස්ස රුක්ඛස්ස ඡායාය නිසින්නන් වා නිපන්නන් වා දුක්ඛ බහුලා වේදනා වේදියමානම් ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්චම් පුද්ගලම් ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පුද්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරෝල්හෝ යතහ කායස්ස බෙහෙදා පරම්මරණා පෙත්ති විසයන් උපපජ්ජිස්සති තේ තමේනං පස්සාමේ අපරේණ සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතේක්ඛන්ත මානසකේන කායස්ස බෙහෙදා කරං මරණාත් පෙත්ති විසයන් උපපන්නං දුක්ඛ බහුලා වේදනා වේදියමානං ඉදපනාහං සාරිපුත්ත ඒකච්ඡම් පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමේ තතහයම් පුග්ගලෝ පටිපන්නොත් තතහාච ඉරේයති පංච මග්ගං සමාරෝල්හෝ යතහ කායස්ස බෙහෙදා පරම්මරණා මනුස්සේසු උප්පජ්ජිස්සති තේ තමේනම් පස්සාමි අපරේණ සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතේකන්ත මහනුසකේන කායස්ස බෙහෙදා පරම්මරණා මනුස්සේසෝ උපපන්නම් සුඛ බහුලා වේදනා වේදියමානම් සේයතාපි සාරිපුත්ත රුක්ඛෝ සමේ භූමි භාගේ ජාතෝ බහලපත්ත පලාසෝ සන්දච්ඡායෝ අත පුරිසෝ ආගච්ඡේය ගම්මාබිසත්තෝ ගම්මපරේතෝ කිලන්තෝ චසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව රුක්ඛං පනිදාය තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තථායන් භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරියති තංච මග්ගං සමාරෝල්හෝ යතහායි මං ඒව රුක්ඛං ආගමිස්සති තේ තමේනම් පස්සෙය්‍ය අපරේන සමේන තස්ස රුක්කස්ස ඡායාය නිසින්නම් වානිපන්නන් වා සුඛ බහුලං වේදනා වේදියමානං ඒවමේව කෝ සාරිපුත්ත ඒකච්ඡං පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායන් පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරේයති පංචමග්ගං සමාරෝල්හෝ යතහා කායස්ස බේදා පරං මරණා මනුස්සේසු uppajjissati te තමේනම් පස්සාමි අපරේන සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතේක්ඛන්ත මානසකේන කායස්ස බේදා පරං මරණා මනුස්සේසු උපපන්නං සුඛ බහුලා වේදනා වේදියමානං ඉදපනහං සාරිපුත්ත ඒකච්ඡම් පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තතහයම් පුග්ගලෝ පටිපන්නෝ තතහච ඉරියති තංච මග්ගං සමාරෝල්හෝ යතහා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති තේ තමේනම් පස්සාමේ අපරේණ සමේන දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නම් ඒකන්ත සුඛා වේදනා වේදියමානම් සේයතහපි සාරිපුත්ත පාසාදෝ තත්‍රස්ස කෝඨාගාරං උල්ලිත්තා වලිත්තම් නිවාතම් පුස්සි තග්ගලං පිහිත වාතපානං තත්‍රස්ස පල්ලංකෝ ගෝණ කත්තතෝ පටිකත්තතෝ පටලිකත්තතෝ කදලිමිග පවර පච්චත්තරනෝ සෞත්තරච්ඡදෝ උබතෝ ලෝහිත කෝපධානෝ අත පුරිසෝ අහගච්ඡේය ගම්මාබිතත්තෝ ගම්මපරේතෝ කිලන්තෝත් තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන සමේව පාසාදං පනිදාය තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තථායම් භවං පුරිසෝ පටිපන්නෝ තථාච ඉරේයති තංච මග්ගං සමාරෝල්හෝ යතහා ඉමං යේව පාසාදං ආගමිස්සති තේ තමේනම් පස්සෙය්‍ය අපරේණ සමේන තස්මින් සමයේ තස්මින් කෝටාගාරේ තස්මින් පල්ලංකේ නිසින්නන් වා නිපන්නන් වා ඒකාන්ත සුඛා වේදනා වේදියමානම් ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්ඡම් පුග්ගලං එවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පුග්ගලෝ පටිපන්නෝ තථාච ඉරියති පංචමග්ගං සමාරෝල්හෝ යතහා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජිස්සති තේ තමේනම් පස්සාමි අපරේණ සමයේන දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මහනුසකේන කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නම් ඒකාන්ත සුඛා වේදනා වේදියමානම් ඉද සනාහං සාරිපුත්ත ඒකච්ඡම් පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තථායම් පුග්ගලෝ පටිපන්නෝත් තතහාච ඉරේයති පංචමග්ගං සමාරෝල්හෝ යතා ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං සංඥා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරිස්සති තේ තමේනම් පස්සාමේ අපරේණ සමයේන ආශවානං කයා අනාශවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරන්තං ඒකාන්ත සුඛා වේදනා වේදියමානං සේයතාපේ සාරිපුත්ත පොක්කරණේ අච්ඡෝදිකා සාතෝදිකා සීතෝදිකා සේතකා සුපතිත්තා රමණීයා අවිදෝරේ චස්ස තීරේ වනසණ්ඩෝ අත පුරිසෝ ආගච්ඡේය ධම්මාවිසත්තෝ ධම්මපරේතෝ කිරන්තෝ තසිතෝ පිපාසිතෝ ඒකායනේන මග්ගේන තමේව පොක්කරණින් පනිදාය තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය තතහායන් බවං පුරිසෝ පටිපන්නෝ තතහාච ඉරේයතේ සංචමග්ගං සමාරෝල් හෝ යථායිමං ඒව පොක්කරණින් ආගමිස්සති තේ තමේනං පස්සෙය්‍ය අපරේණ සමේන සම්පොක්කරණින් ඕගා හෙත්වා නහා ඉත්වා පීත්වා සබ්බදරත කිලමත පරිලාහං පටිපස්සම් දෙත්වා පච්චොත්තරේත්වා තස්මින් වනසණ්ඩේ නිසින්නන් වා නිපන්නන් වා ඒකාන්ත සුඛා වේදනා වේදියමානම් ඒවමේව කෝ අහං සාරිපුත්ත ඉදේ කච්ඡම් පුග්ගලං ඒවං චේතසා චේතෝ පරිච්ඡ පජානාමි තතහයම් පුග්ගලෝ පටිපන්නෝ තතහාච ඉරේයති සංච මග්ගං සමාරෝල්හෝ යතහා ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තින් දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරිස්සති තේ තමේනම් පස්සාමේ අපරේන සමයේන ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිම් පඤ්ඤා විමුක්තිම් දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරන්තම් ඒකාන්ත සුඛා වේදනා වේදියමානම් ඉමා කෝ සාරිපුත්ත පංච ගතියෝ යෝ කෝ මං සාරිපුත්ත ඒවං ඥානන්තං ඒවං පස්සන්තං ඒවං වදෙය්‍ය නත්තේ සමනස්ස ගෝතමස්ස උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂෝත් තක්ක පරියාහතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති වීමංසානු චරිතං සයම් පටිභානන්තේ තං සාරිපුත්ත වාචං අපහායත් තං චිත්තං අපහායත් තං දිට්ඨින් අපපටි නිස්සජ්ජිත්වා යතහාබතං නික්ඛිතෝ එවං නිරයේ සේයතහපේ සාරිපුත්ත බික්ඛෝ සීල සම්පන්නෝ සමාධේ සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ දිත්තේව ධම්මේ අඤ්ඤං ආරාදේය එවං සම්පදමිදං සාරිපුත්ත වදාමේ තං වාචං අප්පහාය සංචිත්තං අප්පහාය සංදිත්තෙන් අප්පටිනිස්සජ්ජිත්වා යථාබතං නික්ඛේතෝ එවං නිරයේ අබිජානාමි කෝපනාහං සාරිපුත්ත චතුරංග සමන්නාගතම් බ්‍රහ්මචර්යං චරිතාත් තපස්සිස්සුදං හෝමේ පරම තපස්සේ ලෝකස්සුදං හෝමේ පරම ලෝකෝ ජේගොච්ඡේ සුදං හෝමේ පරම ජේගොච්ඡේ පවිවිත්තස්සුදං හෝමේ පරම පවිවිත්තෝ තත්තරස්සුමේ ඉදං සාරිපුත්ත තපස්සිතාය හෝති අචේලකෝ හෝමි මුත්තාචාරෝ හත්ථාපලේකනෝ නෛහෙහි බදන්තිකෝ නතිට්ඨ බදන්තිකෝ න අහිහටං න උද්දිස්සකටං න නිමන්තනං සාදියාමි සෝන කුම්භි මුඛා පතිගන්හාමි න කලෝපි මුඛා පතිගන්හාමි න ඒලකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න ද්වින්නං බොඤ්ජමානානං න ගබ්බිනියා න පායමානාය න පුරිසංසරගතාය න සංකෙත්තේසු න යත්ථ සා උපට්ඨිතෝ හෝති න යත්ථ මක්ඛිකා ඡණ්ඩ ඡණ්ඩ චාරිනේ නමච්ඡං නමංසං නසුරං නමේරයන් නත්තු සෝදකං පිවාමේ සෝ ඒකාගාරිකෝ වා හෝමි ඒකාලෝපිකෝ ද්වාගාරිකෝ වා හෝමි ද්වාලෝපිකෝ සත්තාගාරිකෝ වා හෝමි සත්තාලෝපිකෝ ඒකිස්සාපේ දත්තියා යාපේමේ ද්වේහිපේ දත්තේහි යාපේමේ සත්තහිපේ දත්තේහි යාපේමේ ඒකාහි කම්පේ ආහාරං ආහාරේමේ ද්විහි කම්පේ ආහාරං ආහාරේමේ සත්තාහි කම්පේ ආහාරං ආහාරේමේ තේව රූපං අද්දමාසි කම්පේ පරියාය බත්ත භෝජනානුയോഗමනුයුක්තෝ විහරාමි සෝසාක භක්ඛෝ වා හෝමි සාමාක භක්ඛෝ වා හෝමි නීවාර භක්ඛෝ වා හෝමි දද්දොල භක්කෝවා හෝමි හට භක්කෝවා හෝමි කන භක්කෝවා හෝමි ආචාමහා කෝවා හෝමි පිඤ්ඤාක භක්කෝවා හෝමි තින භක්කෝවා හෝමි ගෝමය භක්කෝවා හෝමි වනමූල ඵලාහාරෝ ආයාපේමේ පවත්ථ ඵල බෝධි සෝසානානිපේ ධරේමේ මසානානිපේ ධාරේමේ තිරේඨානිපේ ධාරේමේ අජිනම්පේ ධාරේමේ අජිනම්පි පම්පේ ධාරේමේ කුසචීරම්පේ ධාරේමේ වාකචීරම්පේ ධාරේමේ පලක චීරම්පේ ධාරේමේ කේශ කම්බලම්පේ ධාරේමේ වාල කම්බලම්පේ ධාරේමේ උලෝක පක්ඛම්පේ ධාරේමේ සෝකේ සමස්සු ලෝචකෝපි හෝමි කේ සමස්සු ලෝචනානුയോഗමනුයුත්තෝ උබ්බට්ඨ කෝපි හෝමි ආසන පටික්ඛිත්තෝ උක්කුටි කෝපි හෝමි උක්කුටි කප්පදාන මනුයුත්තෝ කණ්ඨකා පස්සිකෝපි හෝමි කණ්ඨකා පස්ස යේසෙය්‍ය කප්පේමේ සායතතිය කම්සේ උදක්කෝ රෝහණානුയോഗ මනුයුත්තෝ විහරාමේ ඉති ඒව රූපං අනේක විහෙතං කායස්ස ආතාපන පරිතාපනානුയോഗ මනුයුත්තෝ විහරාමේ ඉදං සුමේ සාරිපුත්ත තපස්සිතාය හෝති තත්‍රස්සුමේ ඉදං සාරිපුත්ත ලෝකස්මින් හෝමේ නේකවස්ස ගණිකං රජෝ ජල්හං කායේ සම්නේ චිතං හෝති පපටික ජාතං සේයතහපි සාරිපුත්ත තින්දුක කානෝ නේකවස්ස ගණිකෝ සම්නිචිතෝ හෝති පපටික ජාතෝ ඒව මේ වස්සෝ මේ සාරිපුත්ත නේක වස්ස ගණිකං රජෝ ජල්හං කායේ සම්නිචිතං හෝති පපටික ජාතං ත්‍ක්ෂමයිහං සාරිපුත්ත න ඒවං හෝති අහෝ වතාහං ඉමං රජෝ ජල්හං පානිනා පරිමජ්ජයම් අඤ්ඤේවාපන මේ ඉමං රජෝ ජල්හං පානිනා පරිමද්දේයොන්ති එවම්පි මේ සාරිපුත්ත නහෝති ඉදන්සු මේ සාරිපුත්ත ලෝකස්මින් හෝති తත්‍රස්සු මේ ඉදං සාරිපුත්ත ජේගොච්චිස්මින් හෝති සෝපෝ අහං සාරිපුත්ත සතෝව අබික්කමාමි සතෝ පටික්කමාමි යාව උදබින්දුම්පි මේ දයා පච්චුපට්ඨිතා හෝති මාහං කොද්දකේ පානේ විසමගතේ සංඝාතං ආපාදෙස්සන්ති ඉදං සුමේ සාරිපුත්ත ජේගුච්චිස්මින් හෝති තත්‍රස්සුමේ ඉදං සාරිපුත්ත පවිවිත්තස්මින් හෝති සෝකෝ අහං සාරිපුත්ත අඤ්‍යතරං අරඤ්ඤායතනං අජ්ජෝගා හෙත්වා විහරාමි යදා පස්සාමේ ගෝපාලකං වා පසුපාලකං වා තිනහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං තලේන තලම් පපතාමේ තං කිස්ස හේතු මාමං තේ අද්ද සංසෝ අහංච වානේ අද්ද සම්තේ සේයතහපි සාරිපුත්ත අරඤ්‍යකෝ මිගෝ මිනිස්සේ දිස්වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං තලේන තලං පපතන්ති ඒවමේව කෝ අහං සාරිපුත්ත යදා පස්සාමි ගෝපාලකං වා පසුපාලකං වා තිනහාරකං වා කට්ඨහාරකං වා වනකම්මිකං වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නන් තලේන තලං පපතාමි සංකිස්ස හේතු මාමන්තේ අද්ද සංසෝ අහංච වානේ අද්ද සම්තේ ඉදං සුමේ සාරිපුත්ත පවිවිත්තස්මින් හෝති තත්‍රස්සෝ මේ ඉදං සාරිපුත්ත මහා විකට භෝජනස්මින් හෝති සෝකෝ අහං සාරිපුත්ත යේතේ ගොට්ඨා පට්ඨිත ගාවෝ අපගත ගෝපාලා තත්ථ චතුකුණ්ඩිකෝ උපසංකමිත්වා ඊයානිතානි වච්ඡකානං තරුණකානං දේනුපකානං ගෝමයානි ථානේ සුදං ආහාරේමි යාව කීවංච මේ සාරිපුත්ත සකං මුත්තකරීසම් අපරියා දෙන්නං හෝතේ සකං යේව සුදං මුත්තකරේසං ආහාරේමි ඉදං සුමේ සාරිපුත්ත මහා විකට භෝජනස්මින් හෝති සෝකෝ අහං සාරිපුත්ත අඤ්‍යතරම් වින්සනකං වනසණ්ඩං අජ්ජෝගා හෙත්වා විහෙරාමේ తත්‍ර සුදං සාරිපුත්ත වින්සනකස්ස වනසණ්ඩස්ස වින්සනකතස්මින් හෝති යාකෝචි අවේතරාගෝ සංවන සණ්ඩං පවිසති යේ බුහියේන ලෝමානි හංසන්ති සෝකෝ අහංසාරි පුත්ත යාචාරත්තියෝ සීතා හේමන්තිකා අන්තරට්ඨකේ හිමපාත සමයේ තථා රූපාසෝ රත්තිසු රත්තිං අබ්බෝකාශේ විහරාමි දිවා වනසණ්ඩේ ගිම්හානං පච්චිමේ මාසේ දිවා අබ්බෝකාශේ විහරාමේ රත්ත්‍රිං වනසණ්ඩේ අපිස්සුමන්සාරේ පොත්ත අයං අනච්චරියා ගාථා පටිභාෂේ පුබ්බේ අසුත පුබ්බා සෝතත්තෝ සෝසීනෝ ඒකෝ හිංසන කේවනේ නග්ගෝන චග්ගි මාසීනේ ඒසනා පසුතෝ මුනීති සෝකෝ අහං සාරිපුත්ත සුසානේ සෙය්‍යං කප්පේමි චවට්ඨිකානේ උපදාය අපිස්සුමන් සාරිපුත්ත ගෝමණ්ඩලා උපසංකමිත්වා ඔට්ටුභන්තිපි ඕමුත්තේන් තිපි පංසුකේනපි ඕකිරන්තේ කන්නසෝතේ සුපේ සලාකම් පවේසෙන්තේ නකෝපනාහං සාරිපුත්ත අවිජානාමේ තේසු පාපකං චිත්තං උප්පාදේතාං ඉදං සු මේ සාරිපුත්ත උපේක්ඛා විහාරස්මින් හෝති සම්තිකෝ පනසාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ ආහාරේන සුද්ධේති තේ ඒව මාහංසෝ කෝලේපි යාපේ ඉක්මාති තේ කෝලම්පි කහදන්ති කෝල චොන්නම්පි කහදන්ති කෝලෝදකම්පි පිවන්ති අනේක විහෙතම්පි කෝල විකතින් පරිබුංජන්ති අභිජානාමි කෝපනාහං සාරිපුත්ත ඒකං ඒව කෝලං ආහාරං ආහාරිතා සියා කෝපනතේ සාරිපුත්ත ඒවමස්ස මහානෝනතේන සමයේන කෝලෝ අහෝසීති නකෝ පනේතං සාරිපුත්ත ඒවං දට්ඨබ්බං තදාපි ඒත පරමෝ යේව කෝලෝ අහෝසී සේයථාපි ඒතරහි තස්සමයිහං සාරිපුත්ත ඒකං යේව කෝලං ආහාරං ආහාරයතෝ අදිමත්ත කසිමානම් පත්තෝ කායෝ හෝති සේයතා පිනාම අසේතේ කපබ්බානිවා කාලපබ්බානිවා ඒව මේවස්සු මේ අංග පච්චංගානි භවන්තේ තායේ වප්පාහාරතාය සේයතා පිනාම ඔට්ඨපදං ඒව මේවස්සු මේ ආනිසදං හෝති තායේ වප්පාහාරතාය සේයතහ පිනාම වට්ඨනාවලේ ඒව මේ වස්සු මේ පිට්ටි කණ්ඨකෝ උන්නතාවනතෝ හෝති ථායේවප්පාහාරතාය ශේයතාපිනාම ජරසාලාය ගෝපානසියෝ ඕලුග්ග විලුග්ගා භවන්ති ඒවමේ වස්සු මේ පාසුලියෝ ඕලුග්ග විලුග්ගා භවන්ති ථායේවප්පාහාරතාය ශේයතාපිනාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්කායිකා දිස්සන්ති ඒව මේ වස්සු මේ අක්ඛේ කෝපේසු අක්ඛිතාරකා ගම්භීරගතා ඔක්කායිකා දිස්සන්ති තායේවප්පාහාරතාය ශේයතාපි නාම තිත්තකාලාභෝ ආමකච්චින්නෝ වාතාතපේන සම්පුටිතෝ හෝති සම්මේලාතෝ ඒවමේ වස්සු මේ සීසච්ඡවේ සම්පුටිතා හෝති සම්මිලාථා ඡායේ වප්පාහාරතාය ශෝකෝ අහං සාරිපුත්ත උදරච්ඡවෙන් පරිමසිස්සාමේතේ පිට්ඨේ කණ්ඨකං යේව පරිගන්හාමේ පිට්ටි කණ්ඨකං පරිමසිස්සාමේ තේ උදරච්ඡවෙන් යේව පරිගන්හාමේ යාවස්සු මේ සාරිපුත්ත උදරච්ඡවේ පිට්ටි කණ්ඨං අල්ලේනා හෝති තායේ වප්පාහාරතාය සෝකෝ අහං සාරිපුත්ත වච්ඡං වා මුත්තං වා කරිස්සාමේති තත්තේව අවකුඤ්ඤෝ පපතාමි ථායේවප්පාහාරතාය ශෝකෝ අහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පානිනා ගත්තානි අනෝමජ්ජාමි තස්සමයිහං සාරිපුත්ත පානිනා ගත්තානි අනෝමජ්ජතෝ පෝති මූලානි ලෝමානේ කායස්මා පපතන්තේ තායේ වප්පාහාරතාය සම්ති කොහපන සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ ආහාරේන සුද්ධේතේ තේ ඒව මාහංසෝ මුග්ගේහි යාපේමේ පේයාලම් තිලේහි යාපේමේ පේයාලම් තණ්ඩොලේහි යාපේමාති තේ තණ්ඩුලම්පේ කහදන්තේ තණ්ඩුල චොන්නම්පේ කහදන්තේ තණ්ඩුලෝද කම්පේ පිවන්තේ අනේක විහෙතම්පේ තණ්ඩුල විකතින් පරිබොංජන්තේ අවිජානාමි කෝපනාහං ශාරිපුත්ත ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහාරතා සියා කෝපනතේ ශාරිපුත්ත ඒවමස්ස මහානෝනතේන සමේන තණ්ඩුලෝ අහෝසීති නකෝ පනේ සංසාරි පුත්ත ඒවං දට්ඨබ්බං තදාපි ඒත පරමෝ යේව තණ්ඩුලෝ අහෝසි සේයතාපි ඒතරහි තස්සමයිහං සාරිපුත්ත ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහාරයතෝ අදිමත්ත කසිමානං පත්තෝ කායෝ හෝති සේයතහපේ නාම අසේතික පබ්බානිවා කාල පබ්බානිවා ඒව මේ වස්සු මේ අංග පච්චංගානි භවන්තේ තායේවප්පාහාරතාය සේයතහපේ නාම ඔට්ඨපදං ඒව මේ වස්සු මේ අනිසදං හෝති තායේවප්පාහාරතාය සේයතහපේ නාම වට්ඨනා වලේ ඒව මේ වස්සු මේ පිට්ඨේ කණ්ඨකෝ උන්නතාවනතෝ හෝති තායේ වප්පාහාරතාය සේයතහපිනාම ජරශාලාය ගෝපානසියෝ ඕලුග්ග බිලුග්ගා භවಂತಿ ඒවමේ වස්සු මේ පාසුලියෝ ඕලුග්ග බිලුග්ගා භවಂತಿ තායේ වප්පාහාරතාය සේයතහපිනාම ගම්භීරෝ උදපානේ උදක තාරකා ගම්භීරගතා මක්ඛායිකා දිස්සanti ඒවමේවස්සු මේ අක්ඛේ කෝපේසු අක්ඛේතරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සanti ථායේ වප්පහාරතාය සේයතාපි නාම තිත්තකාලාබෝ ආම කච්චින්නෝ වාතාතපේන සම්පුටිතෝ හෝති සම්මිලවතෝ ඒව මේ වස්සු මේ සී සච්චවේ සම්පුටිතා හෝති සම්මිලාතා තායේ වප්පාහාරතාය සෝකෝ අහං සාරිපුත්ත උදරච්චවින් පරිමසිස්සාමේති පිට්ඨේ කණ්ඨකං යේව පරිගන්හාමි පිට්ඨේ කණ්ඨකං පරිමසිස්සාමේති උදරච්චවින් යේව පරිගන්හාමි පියාවස්ව මේ සාරිපුත්ත උදරච්ඡවේ පිට්ඨේ කණ්ඨං අල්ලේනා හෝති තායේ වප්පාහාරතාය සෝකෝ අහං සාරිපුත්ත වච්ඡන් වා මුත්තං වා කරිස්සාමේති තත්තේව අවකුජ්ජෝ පපතාමි තායේ වප්පාහාරතාය සෝකෝ අහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පානිනා ගත්තානේ අනෝ මජ්ජාමි තස්ස මයිහං සාරිපුත්ත පානිනා ගත්තානේ අනෝ මජ්ජතෝ පෝති මූලානි ලෝමානි කායස්මා පපතන්ති තායේ වප්පාහාරතාය කායපි කෝ අහං සාරිපුත්ත ඉරියාය කාය පටිපදාය තාය දුක්ඛර කාරිකාය න අජ්ජගමං උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං තං කිස්ස හේතු ඉමිස්සායේව අරියාය පඤ්ඤාය අනදිගමා සායන් අරියා පඤ්ඤා අධිගතා අරියානී ආනිකානී යාති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය සම්තිකෝපනසාරි පුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ සංසාරේන සුද්ධේති නකෝපනේසෝ සාරිපුත්ත සංසාරෝ සුලබ රූපෝ යෝ මයා අසංසරිත පුබ්බෝ ඉමිනා දීඝේන අද්දුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසේහි දේවේහි සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දේවේ සංසරේයං නෛමං ලෝකං පුනරාගච්ඡේයං සම්තිකෝපනසාරි පුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ උපපත්තියා සුද්ධේති නකෝපනේසා සාරිපුත්ත උපපත්තේ සොලභ රූපා යාමයා අනුප්පන්න පුබ්බා ඉමිනා දීගේන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසේහි දේවේහි සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දේවේ උපපජ්ජේයම් නෛදං ලෝකං පුනරාගච්ඡේයම් සම්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනබ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ ආවාසේන සුද්ධේති නකෝපනේසෝ සාරිපුත්ත ආවාසෝ සුලභ රූපෝ යෝ මයා අනාවොත්තහ පුබ්බෝ ඉමිනාදී ගේන අද්දුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසේහි දේවේහි සුද්ධාවාසේ චාහං සාරිපුත්ත දේවේ වසෙය්‍යං නෛමං ලෝකං පුනරාගච්ඡේයං සම්ති කොහපන සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිඨිනෝ යඤ්ඤේන සුද්ධේති නකෝපනේසෝ සාරිපුත්ත යඤ්ඤෝ සුලභ රූපෝ යෝ මයා අයිට පුබ්බෝ ඉමිනාදී ගේන අද්දුනා තංචකෝ රඤ්ඤාව සතා කත්තියේන මුද්ධාව සිත්තේන බ්‍රාහ්මණේන වා මහා ශාලේන වා සන්තේ කොහපන සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ අග්ගේ පරිචර්යාය සුද්ධේති නකෝපනේසෝ සාරිපුත්ත අග්ගිසුරව රූපෝ යෝ මයා අපරිචින්න පුබ්බෝ ඉමිනාදී ගේන අද්දුනා තංචකෝ රඤ්ඤාව සතා කත්තියේන මුද්ධාව සිත්තේන බ්‍රාහ්මණේන වා මහාශාලේන වා සම්තිකෝපන සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ යාව දේවායම් බවං පුරිසෝ ධාරෝ හෝති යුවා සුසුකාල කේසෝ භද්රේන යොබ්බේනේන සම්මාගතෝ පඨමේන වයසා තාවදේව පරමේන පඤ්ඤා වේයත්තේන සමන්නාගතෝ හෝති යතෝ චකෝ අයං බවං පුරිසෝ ජින්නෝ හෝති උද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ ආශේතිකෝ වා නාඋතිකෝ වා වස්සසතිකෝ වා ජාතියා අත සම්මා පඤ්ඤා වේයත්‍ත්‍යා පරිහායති තේ නකෝ පනේ සංසාරි පුත්ත ඒවං දට්ඨබ්බං අහං කෝ පනසාරි පුත්ත ඒතරහි ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්දගතෝ වයෝ අනුප්පත්තෝ අසේතිකෝ මේ වයෝ වත්තති ඉද මේ අස්සු සාරිපුත්ත චත්තාරෝ ශාවකා වස්ස සතායුකා වස්ස සත ජීවිනෝ පරමාය ගතියා සතියාච ditthියාච සමන්නාගතා පරමේන පඤ්ඤා වේයත්තේන සේයතහපි සාරිපුත්ත දල්හ ධම්මෝ දනුග්ගාහෝ සික්ඛිතෝ කතහත්තෝ කතෝපාසනෝ ලෞකේන අසනේන අප්පකසිරේනේව තිරියං තාලච්ඡායන් අතිපාතේය එවං අදිමත්ත සතිමත්තෝ එවං අදිමත්ත ගතිමත්තෝ එවං අදිමත්ත දිතිමත්තෝ එවං පරමේන පඤ්ඤා වේයත්තේන සමන්නාගතෝ තේමං චතුන්නං සතිපට්ඨානං උපාදාය උපාදාය පඤ්ඤම් පුච්චේයං පුට්ඨෝ පුට්ඨෝ චාහං තේසං වේයා කරණං වාච කතංචමේ ව්‍යාකතෝ ධාරේයොම් නචමන් ဒ ුතියකං උත්තරින් පටිපොච්චේයොම් අඤ්ඤත්‍ර අසිතපේත කායිත සායිතා අඤ්ඤත්‍ර උච්චාර පස්සාව කම්මා අඤ්ඤත්‍ර නිද්දා කිලමත පටිවිනෝදනා අපරියාදින්නා වේවස්ස සාරිපුත්ත තථාගතස්ස ධම්මදේශනා අපරියාදින්නම් යේවස්ස තථාගතස්ස ධම්මපදං ව්‍යඤ්ජනම් අපරියාදින්නම් යේවස්ස තථාගතස්ස පඤ්ඤ පටිභානම් අත මේතේ චත්තාරෝ ශාවකා වස්ස සතායුකා වස්ස සත ජීවිනෝ වස්ස සතස්ස අච්චේන කාලං කරෙය්‍යොම් මංචකේන චේපි මංසාරිපුත්ත පරිහරිස්සත නේවත්ති තථාගතස්ස පඤ්ඤා වේයත්තිස්ස අඤ්ඤතත්තං යං කෝ පනේතං සාරිපුත්ත සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්ත්වෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති මමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය අසම්මෝහ ධම්මෝ සත්ත්වෝ ලෝකේ උපපන්නෝ බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානන්ති තේන කෝපන සමයේන ආයස්මා නාග සමාලෝ භගවතෝ පිට්ඨිතෝ තිතෝ හෝති භගවන්තං වීජයමානෝ අතකෝ ආයස්මා නාග සමාලෝ භගවන්තං ඒතදවෝච අච්චරියං භන්තේ අබ්බතං භන්තේ අපිච මේ භන්තේ ඉමං ධම්මපරයායන් සුත්වා ලෝමානි හට්ඨානි කෝ නාමෝ අයං භන්තේ ධම්මපරයායෝති තස්මාතිහ ත්වං නාගසමාල ඉමං ධම්මපරයායන් ලෝමහංසන පරයායෝත් ත්වේවනං ධාරේහිති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා නාග සමාලෝ භගවතෝ භාසිතං අභිනන්දේති මහා සීහනාද සුත්තං ဒ ුතියං